ශාසනාව මෙම ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දෙගල්දොරුව රාජමහා විහාරවාසී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආචාර්ය කුණ්ඩසාලේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දෙක කලාපයේ ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී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 ධර්ම ශ්‍රවණාභිලාෂී එනම් මම ධර්මදේශනාවේ මාතෘකාව විදිහට තබාගත්තේ අපේ ත්‍රිපිටකයේ කුද්දක නිකායට අයත් හස්තසාර ග්‍රන්ථයක් වන ධම්මපදයේ එන බාල වග්ගයේ නවවෙනි ගාතාව පංච කම්මං කතං සාදෝ යං කତ୍වා නානුතප්පති යස්ස පතේතෝ සුමනෝ විපාකම් පටිසේවති අපි කවුරුවත් කවදාවත් පසුතැවීමට අදාළ වෙන කිසිදු දෙයක් සිදු කිරීම අගේවන්නේ නැහැ. සිත සතුටට පත්වන්නා වූ ඒ වගේම සිතින් සතුට විඳ ගන්නට පුළුවන් යමක් වේනම් එයයි අපි කළ යුතු වන්නේ. ඒ තමයි අපේ ජීවිතයට සතුටක්, සැනසීමක්, ශාන්තියක් ළඟා කර දෙන කාර්ය බවට පත්වන්නේ. ඉතින් ඒ නිසා අපි මෙසේ සිදු කරනු ලබන මේ ධර්ම දේශනාවලදී සදහවත් පින්වත්නි ඔබ පුණ්‍යකාමී නිසා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. පින් අපේක්ෂාවෙන් ඔබ මේ බණ අහන්නේ. පින් අපේක්ෂාවෙන් බණ අහනකොට ඔබේ ජීවිතය අයහපත් ජීවිතයක් ඇයි අපිට සඳහන් කරන්න පුළුවන් කමක් ඒ වුණත් මේ ශ්‍රවණය කරන දහම් කරුණු වලින් ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඔබ වටා ඇසුරු කරන තවත් පිරිසක් ওই සාදු සම්මත චර්යාවට යොමු කරවන්නට එය ඔබ විසින් සිද්ධ කරන්නා පරාර්ථයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කිරීමට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වා දීලා තිබෙනවා. එහෙනම් ඔබටත් පුළුවන්කම තිබෙනවා දන්නා දහම් කරුණු වැඩි දියුණු කරගෙන නොදන්නා දහම් කරුණු අවබෝධ කරගෙන තවත් අයෙකුගේ ජීවිතයක් ඔබේ ජීවිතය හා සමාන විදියට පරිවර්තනය කරන්නට. අන්නේ නිසා අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන විට ශ්‍රවණය කළ පමණින් අපි කාටවත් නිවන් දකින්න නම් බෑ. සුනාත ධාරේත චරාත ධම්මේ හොඳට මේ පින්නතුන්ට අහලා පුරුදෙත් මේ පාඩය. අහන්න, ධාරණය කරගන්න, ඒ අනුව හැසිරෙන්න කියන එකනේ තියෙන්නේ. දැන් අපි දරුවන්ට අධ්‍යාපනයේදී ඒ අධ්‍යාපනය ලබා දෙන්නේ මොලේ දියුණු කරන්න විතරක් නෙමෙයිනේ. ඒ දරුවන්ට උගන්වනවා උගන්වන දේ ධාරණය කරගන්න අවස්ථාව දෙනවා ධාරණය කරගන්නා උදය විභාගයෙන් පමණක් නිමාවට පත්වන්නේ නැහැ අනාගතයේ ප්‍රායෝගික ජීවිත තලයේ දක්වා වැඩි දියුණු වන විදියට කටයුතු කරන්නටත් සිද්ධ වෙනවා. ඒ අධ්‍යාපනයේ අරමුණ. එහෙනම් මේ ධර්මයේ අරමුණත් ඒ වගේම තමයි. ඒ නිසා දේශකයන් වහන්සේලා විදියට අපි මේ ඔබලාට දේශනා කරන ධර්මය ලෞතර දහමටම බද්ධ වන්නා ධර්මයක් බවට පත්වන්නට ඕන. රාගය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේවා වැඩි දියුණු වන ආකාරයට දේශනාවක් පැවැත්වෙනවා නම් ඒක බණක් හෝ ධර්මදේශනාවක් විදිහට අපට සඳහන් කරන්න බෑ. ඇයි ඒ? සිතට කෙලෙසුන් නැගෙන දේශනාවක් නිසා. වර්තමානයේදී සමහර අවස්ථාවල අපේ ශාසනයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා එවගේ ධර්මයේ පිළිබඳ යම් යම් දැනුම් තේරුම් තිබෙන සමහර අපේ උපාසකයන් කරනු ලබන ධර්මදේශනාවලදී ඔවුන් දේශනා කරන්නේ ධර්මයක් යයි ඊයයි විශ්වාස කළාට උතුම් ලෝතර දහමත් එක්ක සංසන්දනය කරන විට ඒ ලෝතර දහමක් බවට පත්වන්නේ නැහැ. අපේ මේ ධර්මය සදාචාරයේ පිණිසත් ලෝකෝත්තර සුවේ පිණිසත් දෙයන්තේටම වැඩ සලසන ධර්මයක්. නිකමට හිතලා බලන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ශ්‍රේෂ්ඨ දර්ශනයක් වන බෞද්ධ දර්ශනය තියෙනවා. ඒ බෞද්ධ දර්ශනය අනෙත් දේවවාදී ආගම් විවේචනය කිරීමක්වත් පහත් කොට සැලකීමක්වත් හෙලා දැකීමක්වත් නෙවෙයි මේ කරන්නේ. ඒ ආගම් වල තිබෙන්නේ මරණයෙන් පස්සේ දෙවියන් වහන්සේ හා එක්වීම කියන මූලික දර්ශනය. ඒ වුණාට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන ධර්මයේදී පරලොව දිනන්නට පෙර මෙලව දිනිය යුතුය. මෙලව දිනන්නට තමයි උන්වහන්සේ පළමුවෙන් අපට අනුශාසනා පවත්වන්නේ. ඒ විතරක් නෙමේ නිකමට හිතලා බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය යටතේ විග්‍රහ කරන උතුම්ම දේශනාව. මේ උතුම් දේශනාව නිවන් පිණිස දේශනා කළ දේශනාවක් වශයෙන් ගත්තාම ඇත්තටම නිවන පමණක් නෙමෙයි එතන තියෙන්නේ. නිවන් දැකීමට පෙර අපේ ජීවිතය සංවර්ධනය කළ යුත්තේ කෙසේද? නිවැරදි කළ යුත්තේ කෙසේද? සංස්කරණය කරගත යුත්තේ කෙසේද? අනුගමනය කළ යුත්තේ කෙසේද? මෙන්න මේ වගේ කරුණු කාරණාවන් තමයි මේ ධර්මයේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ සදහවත් පිරිස අතර ඊටමත් වයෝවෘද්ධ මව්පියවරු සිටිනවා නම් ඒ අයට මේ ධර්ම දේශනාව පරලොවසුව පිණිස වඩාත් වැදගත් වේ. ඒ අතරතුර තරුණ වයස එවැගේම තරුණ විය ඉක්මවා මහලු වයස නොයැළඹී මැදි වයස මේ වගේ වයස් සීමාවන් ගත කරන අයට ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස හේතු වෙනවා ඇති. මේ සෑම ධර්ම දේශනාවකදීම බලාපොරොත්තු වන්නේ අන්න ඒකයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ තමයි අපි සෑම විටම ආත්මාර්ථයට වඩා පරාර්ථයෙන් කටයුතු කිරීම වැදගත් කියන එක. යම් කෙනෙක් ප්‍රවෘජා භූමියට ඇතුළත් වෙනවා නම් ඒ ඇතුළත් වෙන පුද්ගලයා භික්ෂුවක් බවට පත් වුණාම ඒ භික්ෂුව ආත්මලාභයේ පිණිස පමණක් කටයුතු කරන්නෙක් නෙමෙයි. පරපටි බද්දාමේ ජීවිකාති පබ්බ ජිතේන අබින්නම් පච්ච වෙක්කිතබ්බං මම මේ ප්‍රවෘජා භූමියේ සිටින්නේ අනුන් වෙනුවෙන් යයි නිරන්තරයෙන් ප්‍රතිවේක්ෂා කළ යුතුය. ඒ වගේ ඉගැන්වීමක් කරන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රාවක පින්වත් ඔබගේ ජීවිතයට සංසන්දනය කළොත් එහෙම ඔබ හිතනවාද ඔබ ඉපදිලා ඉන්නේ ඔබ වෙනුවෙන් කියලා නෑ යම්කිසි දරු ගැබක් පිළිසඳ ගත්තා වූ මවක් ඒ දරුවා Tamanට අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් කලලේ විනාශ කරන්නට පුළුවන් ඒ විනාශ කරගන්නට පුළුවන් වුණාට එය නීතියට අනුව බලවත් වරදක් බවට පත් වෙනවා. ඒ බලවත් වරදක් බවට පත්වන්නේ ඇයි? සමහරට හිතෙන්න පුළුවන් මේ කලලය මටයි මගේ සැමියටයි අයිති. අපේ කැමැත්ත තියෙනවා ආය තවත් පාර්ශවික කැමැත්තක් අවශ්‍ය දේ විනාශ කරගන්න කියලා. නෑ. ඒ මව්කුසේ පිරිසිඳ ගැනීමෙන් සිටින්නේ මේ ලෝකයට අයිති තවත් සත්වයේ එහෙනම් ඒ මිනිසයාට මෙලොව එළිය දකින්නට නොදීම වරදක් වන නිසා මේ ලෝකයේ ජනගහනට එකතු වන තවත් ජනතා සමාජිකයෙක් අහිමි කිරීමත් කියන මෙන්න මේ කාරණාවන් එක්ක බලවත් වරදක් බවට පත් වෙනවා. එහෙනම් අපි හැමෝම අපිට අයිති නෑ අපි අයිති ලෝකයට. ලෝකයට අයිති නම් ලෝකයේ වෙනුවෙන් අපි කොයිතරම් දේවල් කළ යුතුද? ඒ ලෝකයේ වෙනුවෙන් කටයුතු කරන්න ඉන්න අපි තමයි දැන් එහෙමනම් ආත්මාර්ථකාමීව කටයුතු කරන්නේ. එය සමස්ත ලෝකයේම දකින්න තිබෙනා වූ දෙයක්. මම ගැන සිතා කටයුතු කිරීම මමත්වයේ කියන එක. ඉතින් දැන් මෙහෙම හිතනකොට මේ වෙලාවේදී මේ ධර්මදේශනාවට සම්බන්ධ කරන්නට තවත් වැදගත් කරුණු කාරණාවන් කිහිපයක් තිබෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ දේවතා වග්ගයේ අටවෙනි සූත්‍රය වන අත්තකාර සූත්‍රය කියන එක. මේ අත්තකාර සූත්‍රයේදී සඳහන් කරන්නේ අපේ පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට එක්තරා බමුණෙක් වෙනවා. ප්‍රසිද්ධ පුද්ගලයෙක් නෙමෙයි. මේ බමුණා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා ස්වාමීනි මම ආත්මාර්ථය හා පරාර්ථය කියන දෙකම ප්‍රතික්ෂේප කරන දර්ශනයක් ඇති පුද්ගලෙක්. බලන්නකෝ මේ වාදය කියලා ඒකට කියන්නේ. එදා බුදුරජාන් වහන්සේ පහළ වන විට ඉන්දියාවේ දෙසටක් මිත්‍යා දෘෂ්ටික ආගම් තිබුණාය කියනවා. ඒ අතර විවිධ වාද තිබුණා. පුබ්බේ කත හේතුවාදය, අදිච්ච සමුප්පන්නතා වාදය අමරා වික්ෂේප වාදය එවැගේම නියති වාදය පරම අවිහිංසා වාදය මේ අතර අවසානට පහළවන වාදයේ හේතුඵල වාදය ඒ බුදුදහම ඉතින් මේ වාද කියලා කියන්නේ තව කෙනෙක් එක්ක කතා කරනවා කියන එක පමණක් නොවේ. යම් යම් අයගේ විශ්වාසයන් තමයි මේ තුල තියෙන්නේ. දැන් මේ බමුණ ඇවිල්ලා කියනවා ස්වාමීනි මම ආත්මාර්ථය සහ පරාර්ථය කියන මේ දෙකම ප්‍රතික්ෂේප කරන වාදයක් දරන අයෙක් ඔබ වහන්සේ ඒක පිළිගන්නවද? අහං හි භෝ ගෝතම එවං වාදී එවං දිට්ටි නත්ති අත්තකාරෝ නත්ති පරකාරෝ බලන්නකෝ පරාර්ථය කියලා එකකුත් නැහැ ආත්මාර්ථය කියලා එකකුත් නැහැ මෙන්න මේකයි මම දරන්නේ ඔබ වහන්සේ මොකද ගැන හිතන්නේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යංකෝ බ්‍රාහ්මන ආරම්භ ධාතුයා සති ආරම්භ වන්තෝ සත්තා පඤ්ඤායන්ති අයං සත්තානං අත්තකාරෝ අයං පරිකාරෝති බ්‍රාහ්මණය ඔබ යම්කිසි කටයුත්තක් සඳහා මුලපිරීමක් කරනවද කරනවා ස්වාමීනි එහෙනම් ඒ ආරම්භ කිරීමෙන් ඔබ ඒ ක්‍රියාව සාර්ථකත්වයට පත් කරගන්නවද ඒ සාර්ථකත්වයට පත් කරගත්තාම ඔබට සතුටක් එනවා ඇතිනේ. ඒ සාර්ථකත්වයට පත් කරගත්තාම සතුටක් එන්නේ එහෙමනම් ඒ අර්ථකාරය නැත්තම් තමන්ගේ කාර්යය සම්පූර්ණත්වයට පත් වුණාය කියලයි. ඒ විතරක් නෙමෙයි ඔබ ඒ කළ කාර්යය තුළින් ඔබ සතුටු වෙලා ඒ කාර්ය නිමා කළාම ඒකේ ප්‍රතිඵල ලබන්නේ කවුද? බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කළාම මේ බමුණට සිහිපත් වෙනවා මම දරන්නේ වැරදි වාදයක් නේද කියලා. නිකන් හිතන්නකෝ දැන් අපි ගොවියෙක් ගමු උදාහරණයකට ගොවියෙක් ගොවිතැන් කරනවා. සමහර විට අක්කර ගණන් කුඹුරු වගා කරන කාර්යය තමයි මොහුගේ ජීවන වෘත්තිය. බලාගෙන ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් මෙයා දක්ෂ ගොවියෙක් ගොවිතැන නිසා හොඳට පොහොසත් වෙලා තිබෙනවා. එයා Taman ගැන හිතලා ලොකු ව්‍යාපාරයක් කරනවා කියලා. එතකොට ගොවියා ගොවිතැන කරලා ගන්න අස්වනු තමන්ගේ නිවසේම තැන්පත් කරලා තියාගන්නේ නැන්නේ. තමන්ට එදිනෙදා පරිභෝජනයට උමනා කරන අස්වනු ප්‍රමාණයෙන් කොටසක් නිවසේ රඳවාගෙන ඉතිරි කොටස වෙළඳ පොළට නිදහස් කරනවා. අපි කියමු අලෙවි කරනවනේ. ඒ අලෙවි කරන්නේ සල්ලි හොයන්න තමයි. හැබැයි මුදල් සෙවීමේ පරමාර්ථයෙන් අලෙවි කළාට අලෙවි කළාට පස්සේ කවුද ඒක මිලදී ගන්න? පාරිභෝගිකයෙක්. දැන් මේ පාරිභෝගිකයා මේක මිලදී අරගෙන තමන්ගේ ආහාරය බවට පරිවර්තනය කරගන්නවා. ඒතකොට තමන් ළඟ තිබුණු මුදල් දීලා වෙනත් ගොවියෙක් විසින් වගා කරන ලද පෝෂණය කරන ලද අස්වැන්නක කොටසක් තවත් පුද්ගලෙක් භුක්ති විඳිනවා. කොච්චර සල්ලි තිබ්බත් වෙළඳපොලේ හාල් ටික ගන්න නොතිබුණා නම් සල්ලි වලට පුළුවන් ද හාල්මවන්න බෑ. අන්න ඒ වගේ ගොවියෙක් කරන කාර්යයේදී ගොවියාට ප්‍රතිලාභයක් ලැබෙන එක ඇත්ත. නමුත් ඔහු කරන්නේ ජාතික කටයුත්ත. ඒ වගේම තමයි අපි මේ සමාජයේ ඉන්න විවිධ තරාතිරමේ වෘතීන් වල නියැලෙන අය රැකියාවක් කරන්නේ වෘතියක නියැලෙන්නේ ඒ රැකියාව කරන්නේ එහෙම නැත්නම් සේවාව සලසන්නේ සමාජයට යහපතක් කරනවාට වඩා මට යහපතක් වෙන්න ඕන කියලා හිතාගන්නේ. දැන් අපි දරුවන්ට උගන්වන්නේ ඇයි? අනාගතේ හොඳ රස්සාවක් කරන්න. හොඳට වැටුපක් ගන්න. හොඳ ජීවිතයක් ගත කරන්න කියන ආකල්පය දීලා. එතකොට එතන තියෙන්නේ ආත්මාර්ථය සලසා ගැනීමක්. ඒ ආත්මාර්ථය සලසා ගැනීම වෙනුවෙන් දරුවා දිශානතිගත කළාට දරුවගේ අධ්‍යාපනයෙන් පස්සේ අපි පාසල්වලදී දරුවන්ට දෙන උපදේශය තමයි ඔබ මේ රටේ පුරවැසියෙක් මේ පුරවැසිය යුතුකම රටට කරන්න කියන එකයි. හැබැයි පුරවැසිය යුතුකම නිකං කරන්න යන්නේ කවුරුවත්? අපි කවුරුවත් ඒ දේ කරන්නේ නැහැ. අපි යම් වේතනයක් බලාපොරොත්තු වෙනවා. ඒ ඇවිල්ලා අපි සලසන්නා වූ සේවාවට සමාජය විසින් ලබා දෙන ප්‍රතිචාරය වැටුප කියන එක. ඔබ හිතන්න දෙපා රැකියාව කරන පුද්ගලයෙක් නම් ඒ රැකියා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ විසින් ඔබට වැටුප් ගෙවන්නේ කළමනාකරුවට අයිති දේ නෙමෙයි. මේ දේශීය වශයෙන් උපයන්නා වූ දේ කොටසක් තමයි Tamanට වැටුපක් විදිහට ලැබෙන්නේ. ඔබ නිරන්තරයෙන් අහනවා ඇති මේ හැම කෙනෙකුටම padi ගෙවන්නේ රටේ මහ ජනතාවගේ බදු මුදලින් කියලා. එහෙනම් බදු මුදල් ගෙවන අය පමණක් නෙමෙයි ඒකේ කොටස්තරු බවට පත්වන්නේ. රටේ ආර්ථික දේහ හා සම්බන්ධ දේශීය ආදායම් කර්මාන්ත වැනි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට බදු ගෙවන අපේ ව්‍යාපාරිකයෝ නිෂ්පාදකයෝ කර්මාන්තකරුවෝ සිටිනවා. එතකොට ඒ පිරිස පමණක් නෙමේ සාමාන්‍ය ජනතාවත් යම් භාණ්ඩයක් මිලදී ගන්නා විට අපි රජයට යම් බද්දක් ගෙවනවා. ඒ රජයට බදු ගෙවන්නේ රට පාලනය කරන්නන්ට යැපෙන්න නෙමෙයි රටේ ඉන්න අනිත් සෑම රැකියා කරන අයට රටේ සම්පත් සංවර්ධනයට රටේ ඉදිරි ගමන වෙනුවෙනොත් රටේ රටවැසියෙකුගෙන් ලබා දෙන දායකත්වයක්. අන්න ඒ නිසා මම මේ ධර්මදේශනාවේදී පින්වත් ඔබට අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ වෙලාවට මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන අපේ වයෝවෘද්ධ මව්පියවරු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් දැනුම් තේරුම් ඇති බොහෝ අය සිටින්නට පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න අපි අපේ ජීවිතය වෙනුවෙන් සලස ගන්නා වූ සේවාව පරාර්ථය වෙනුවෙන් කොයිතරම් දුරට වැදගත් වෙනවාද කියන එක. අන්න ඒ නිසා තමයි තවත් අයෙකුගේ පරාර්ථයට අපි කරන කාර්ය අදාළ නොවන්නේ නම් එය නීති විරෝධී බවට පත්වන්නේ. සමහර විට මත්ද්‍රව්‍ය වගේ දේවල්, මත්වතුර වගේ දේවල් නීතිගතව හෝ නීති විරෝධීව නිෂ්පාදනය කරනවා නම් එයින් රටට යම් ආදායමක් ලැබෙනවා වෙන්නට පුළුවන් ඒ වුණත් ඒවා තුළින් විනාශ කරන්නේ ජීවිතය නම් ඒ ජීවිත විනාශ කිරීමට අනුබල දීම වැරද්දක් ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි අත්අඩංගුවට පත්වන්නේ නීතියේ රැහැන්ට හසුවන්නේ සමාජයේ විවේචනයේ නිඳා අපහාසවල ලක්වන්නේ ඒ කියන්නේ සමාජය අනුමත කරන්නේ නිෂ්පාදනයක්. ඒ වගේ නිෂ්පාදනය කරන පුද්ගලයා සමාජයේ ගර්හාවට ලක් වෙන අතරතුර සමාජයේට නිෂ්පාදන දායකත්වයක් දෙන කෙනා ව්‍යවසායකයෙක් විදියට සමාජයේ ඇගීමටත් පාත්‍ර වෙනවා. එහෙම පාත්‍ර වන විට අපේ ලෝතරා දහම කොයිතරම් දුරට ඔබේ ජීවිතයට සම්බන්ධ වුණාද කියලා නිකමටවත් අපි හිතන්නේ නැහැ. ලෞතර බුදුදහම කියලා කියන්නේ මේ ලෞතර නිවන කියන ලෞතර සුවයටම දේශනා වුණ දේශනාවක් විදිහට තමයි හැම කෙනෙක්ම හිතන්නේ. ඒක තමයි සත්‍යතාවය. ඒක තමයි අවසාන නිෂ්ඨාව අරමුණ. ඒ වුණත් ඒ අවසාන අරමුණ කරා යන්නට තිබෙන්නා වූ ගමනේදී ගොඩනංවා ගන්නා වූ ජීවිතයේ සාර්ථකත්වයට පත් වුණොත් තමයි නිවන කියන තැනට උනත් නිවි තැන සිල්ලේ ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සරහවත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ අත්තකාර සූත්‍රයේදී දේශනා කරන්නේ ආත්මාර්ථය සලසා ගන්නා විට පරාර්ථය සිද්ධ වන ආකාරය ගැන. අපි මේ සමාජයේ හුදකලා සත්වයෝ නෙමෙයි. අපිට මිල මුදල් වගේ දේවල් කොතෙකුත් ලැබෙන්නට පුළුවන්. ඒවා ගබඩාගත කරන්නට තහනම්. ඒවා රටේ ප්‍රගතිය පිණිස මහජනයාගේ හිතසුව පිණිස කැප කරන්න ඕනි. ඒ කියන්නේ තමන් සැප විඳිනවා කියන එක හරහා කෙරෙන්නේ අන්න ඒ දේ තමයි. ඒ නිසා තමන්ගේ ජීවිතයේ අර්ථ සම්පන්න භාවයට පත් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන කරුණු අතර මේ චක්ක නිපාතයේදී පෙන්නනවා අංගුත්තර නිකායේ කාර්යයකට පිවිසීමත් ඉන් අනතුරු නිමාවක් දක්වා පවත්වාගෙන යන විට ධාතුන් වශයෙන් ධාතු හයක් ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්ඛම ධාතු ධාම ධාතු හිති ධාතු හා උපක්ඛම ධාතු කියලා ඒ ධාතු වර්ග 6 උගන්වනවා දැන් මෙතනදි මේ පෙන්වන්නේ දැන් ගොඩක් වෙලාවට අපි මේ ගත කරන ජීවිතයේදී අපි අසාර්ථකයි කියලා පසුතැවෙන කොච්චර පිරිසක් ඉන්නවද? ඒ අසාර්ථකත්වයටපත් උනේ අන් අය නිසා කියලා සමාජයට තමන් ඇසුරු කරන්නන්ට තමන්ගේ පවුලේ අයට සමහරට දොස් නගරන වෙන්නට පුළුවන්. ඒ වුණාට අසාර්ථකත්වයේ ලං කරන තියෙන තමාමයි තමන්ට පේන්නේ නැහැ. කොයි වෙලේ හරි හොඳට හිතලා බැලුවොත් මේකේ අත්තරද්ද තියෙන්නේ මා ළඟයි කියලා අන්නේ පුද්ගලයාට එතනින් එහාට නිවැරදි වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපේ සදහවත් පින්නතුනි ඔබ ඔබේ දියුණුව පිණිස යම් කාර්යයක් ආරම්භ කරොත් අපි කියමු අධ්‍යාපන පැත්තෙන් වෙන්න පුළුවන් රැකියාමේ පැත්තෙන් කර්මාන්ත පැත්තෙන් ආදි විදිහට ගත්තාම ඕනම දෙයකට ආරම්භයක් තිබෙන්නට ඕනි. සිහින විතරක් තිබිලා බෑ. සිහින කියලා කියන්නේ බලාපොරොත්තු අරමුණු. ඒ අරමුණ බලාපොරොත්තුව සාර්ථකත්වයටපත් වෙන්න නම් ඒ ක්‍රියාවට නැංවිය යුතුයි. එහෙනම් කොතනක හෝ ආරම්භයක් තියෙන්න ඕනි. ආරම්භයේ සමායට කටුක වෙන්න පුළුවන්. පහසු නෑ. නමුත් තිර අදිෂ්ඨානයකින් ආරම්භයක් ඇති වෙන්නට ඕනි. ඒ ආරම්භයට කියනවා ආරම්භ ධාතු කියලා. ඊට පස්සේ නික්කම ධාතු. ආරම්භ කළාට බෑ කම්මැලි නැතුව මේව පවත්වගෙන යන්නත් පුළුවන් වෙන්න ඕනි. දැන් අපි වෙනද ආයතනයක් පැවැත් පවත්වන්න උත්සාහ කරනවා නම් කටයුතු කරනවා නම් එහෙම නැත්නම් ගමේ රටේ යහපත පිණිස කියලා මොනවාරි ආහාර පාන නිෂ්පාදනයක් පටන් ගන්නවා නම් ඒ නිෂ්පාදන කාර්ය ආරම්භ කළාට බෑ ආරම්භ කළ දවසින් පස්සේ එළඹෙන සෑම දවසකදීම කුසීතකම්කින් තොරව කම්මැලිකමක් නැතුව එය පවත්වා ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනි. ඊ වැඩ කරන්න කම්මැලි නැති වෙන්නට ඕනි. ඒ කම්මැලි නැති වෙනකොට මොකද්ද වෙන්නේ? පරක්‍රම ධාතු කියන එක ඇති වෙනවා. පරාක්‍රම ධාතුව කියලා කියන්නේ මෙතන බල පරාක්‍රමයේ කියනවාට වඩා හොඳ වීරයක් තිබෙන්නට ඕනි. බොහෝ වෙලාවට අපි හිතමු පාසල් අධ්‍යාපනයේ අවසන් කරන අය අධ්‍යාපන ජීවිතය අවසන් කරලා ආර්ථික ලෝකයට පිවිසෙනකොට Tamanට අත්දැකීමක් නැති යම් කර්මාන්තයක් රැකියාවක් ව්‍යාපාරයක් පටන් ගන්න. අත්දැකීමක් නැහැ. හැබැයි කම්මැලි නැතුව බොහොම උත්සාහයෙන් ඒක ආරම්භ කරලා පවත්වාගෙන යාමට පුළුවන්කම ලැබුණොත් අන්න එයා අනිවාර්යයෙන්ම වීරවන්තයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඕනෑම දෙයක් කරනකොට කරදර බාධක කම් කටළු වෙනවා. බලන්න දැන් මේ කාල සීමාවේදී අපිට සමාජමය වශයෙන් ගත්තාම ධනෙ තිබුණු බොහෝ දෙනෙක් දැන් ආර්ථිකයේ බිඳ වැටිලා. ආර්ථික මාර්ග නොතිබුණු සමහර අයට නව ආර්ථික මාර්ග විවර වෙලා. එතකොට ඒවා ඇති වෙනකොට සමහර විට අපි මානසිකව කඩා වැටෙන්න පුළුවන්. ඒ වගේම ඇතමේ මානසික ප්‍රබෝධමත් වෙන්නටත් පුළුවන්. ඒ නිසා බලවත් වීරයක් ඇති කර ගන්නට ඕනේ තමන්ගේ ඒ ජීවිතය කුමන හැලහැප්පීම් තිබ්බත් ඉදිරියට පවත්වාගෙන යන්න. මොකද අපිට ලාභ අලාභ කියන මේ දෙකම ජීවිතවල තිබෙනා වූ දේවල්. මේ අටලෝ දහමත් එක්ක මේ ලෝකෙම සම්බන්ධයි. ඒ තෙරුවන් විශේෂ තිබෙනා වූ සම්බන්ධතාවයන් නෙමෙයි. රට ලෝකයේ සමාජ තිබෙන සාමාන්‍ය ධර්මතාවය ඒකයි. ඒ නිසා ඒ බලවත් වීරිය ස්ථාවර විහිරයක් බවට පත් කරලා පිහිටි වීරිය බවට පත් කරගත්තයින් පස්සේ උපක්‍රම ධාතු හෙවත් උපක්‍රමශීලීව තමන්ගේ අනාගතයේ සකස් කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ ගත කරන ජීවිතය ලෝකයට පේන්න පමණක් සංවර්ධිතයි පෙන්වන්න හදන්න එපා. වඩා සැහැල්ලු මානසිකත්වයකට අපි හුරු වෙන්න ඕනේ. සහැළු ජීවන ප්‍රතිපදාවකට හුරු වෙන්නටත් ඕනේ. ඒ සහැළු ජීවන ප්‍රතිපදාවකට හුරු වෙනකොට දැන් කුසගින්න එනකොට අපි පුරුදු ආහාර රටාවක් තිබ්බනම් කම්කටොළු වගේ දේවල් එනකොට ඒ පුරුදු ආහාර රටාව ඒ විදිහට පවත්වා ගන්නේ නැතුව කුසගින්න නිවා ගන්න, සෞඛ්‍ය මනවින් පවත්වා ගන්න, ආර්ථිකය ශක්තිමත් කරගන්න, උමනා කරන ආකාරයට ආහාර රටා වෙනස් කරගන්න පුළුවන්. දෛනික ජීවන රටාවත් එහෙමයි. විවිධ අවශ්‍යතා තිබුණා වෙන්න පුළුවන් දෛනික වශයෙන්. ඒ නිසා එතනදී අපි මූල්‍ය වටිනාකම් ගැන හිතන්නේ නැතුව ගුණාත්මක වටිනාකම ගැන හිතලා කටයුතු කරන්නට ඕන. විශේෂයෙන් මේ මේ කාල සීමාවට හරි වැදගත්. මොකද ඇතැම් විට අපි අසාර්ථකයි අපේ තිබුණු සෑම දේ විනාශ වුණා විනාශ වෙනවා ආයේ කවදාවත් නැගිටීමක් නැහැ. මේ වගේ නිෂේධාත්මක විදිහට බලන්නට යන්න හොඳ නැහැ. වැටීමක් තියෙනවා නැගිටීමකුත් තියෙනවා. කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනවා වගේම තමයි අපේ ජීවිතවල හැමදාම ඒකාකාරීව එකම තැන පවතින්නේ නැහැ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් හරි වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන්නේ ජීවිතය හොඳින් පවත්වාගෙන යන විට ඒ ජීවිතයේ නිර්වුල්ව පවත්වාගෙන යන්න. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කල්පනා කරලා බැලුවොත් සම්මා කම්මන්ත සම්මා ආජීව අපිට කොච්චරනම් වැරදි වැඩ කරන්න පුළුවන්ද කියලා නිකමට හිතන්න. ඒ අතරින් බුදුහාමුදුර අපට දේශනා කරලා තිබෙන සම්මා කම්මන්තයට තේ පෙන්වා දෙන්නේ ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය කරන්න එපා. ඒකනේ පෙන්වන්නේ. එසේ නොකරන විට මනසට පුදුමාකාර සැහැල්ලුවක් තියෙනවා. ප්‍රාණඝාත නොකරන කෙනාට ඕනෑම තැනක බයක් නැතුව එළියට බහැලා යන්න පුළුවන්. දැන් අර අපේ අතර ජනමතයක් තියෙනවනේ නයික් හරි මාපිලෙක් හරි මැරුවොත් එහෙම ඒ වෙනුවට ඒ සත්තු හත් දෙනෙක් නැවත අපි හොයාගෙන යනවා අපිට දෂ්ට කරන්න. ඇත්තටම එහෙම වෙනවාද නොවෙනවාද කියන එක පරිසර සාධකයක්. නමුත් එතනින් පෙන්වන්නේ අපි කරනු ලබන පාප කර්මයට අදාළව අපිට හත්වරක්කටත් වඩා පසුතැවෙන්න සිද්ධ වෙනවා කියන එකයි. ඒ හින්දා අපට පුළුවන් නම් පසුතැවීමට ලක්නවන්නා වූ දෙයක් කරලා සමාජයේට සැකසංකා උපදවන කෙනෙක් බවට පත් නොවි අවංග පුද්ගලෙක් බවට පත් වෙලා අපිට අපේ ජීවිතය හැඩගස්ව ගන්න අන්න නිර්වෘල් ජීවිතයක්. එතකොට ගැටලු නැති ජීවිතයක් බවට පත් වෙනවා. මොකද සොරකම් කරනවා නම්, වංචා කරනවා නම්, බොරු කියනවා නම්, ඒ පුද්ගලයාට එය එකවරක්, දෙවරක්, උපරිම තුන්වරක් කරන්න පුළුවන් වෙයි. ඒ වුණාට එය කවදා හරි හෙළිවන විට එහෙම නැත්නම් සමාජයේ ගැරහීමට ලක්වන විට ඒ පුද්ගලයාට සමාජයට මුහුණ දීමට ආත්ම ශක්තියක් නැතුව යනවා. සමාජ විශ්වාසයේ බිඳ වැටෙනවා. බිඳ වැටුණෙන් පස්සේ අතීත ආශ්‍රය නිසා යමේ පිළිගත්තා වෙන්නට පිළිගන්නවා වෙන්නට පුළුවන්. හැබැයි ගරුත්වයෙන් පිළිගැනීම කියන එක නැති වෙලා යනවා. ඒ හින්දා අපට මේ උතුම් ලෞතර දහම කියලා මම මේ සඳහන් කරන සෑම විටකම මේ ධර්ම දේශනාවේ දේශනාවන කරුණු අපේ බුදුදහමට ගරුත්වයේ දක්වන වෙනත් ආගම්වල බැතිමතුනොත් ඉන්නවා. ඒ පින්නතුන්ට උනත් තේරුම් ගන්නට පුළුවන් මේ බුදුහාමුදුරන්ගේ දේශනාව තිබෙන්නේ ජීවන දර්ශනයක් කියන එක. ඒ නිසා පවතින ජීවිතයේ දර්ශනය නිසියාකාරව පවත්වා ගන්න පුළුවන්කම ලැබුණා නම් මේ උතුම් ධර්මය අපේ ජීවිතය හා බද්ධ වන විට මිනිස්සෙක් වශයෙන් ලැබුණා වූ උත්පත්තිය හරිම සාර්ථකත්වයට පත් වෙනවා අර්ථවත් බවට පත් වෙනවා ඒ නිසා මේ ජීවත් වන අපි හුදකලාව ජීවත් වන්නේ කියයි සිතන්නට එපා අපි හැමෝම මේ ලෝකයට උමනා කරන සත්වයෝ මේ සමාජයට උමනා කරන සමාජිකයෝ ඒ නිසා ඔබෙනුත් මගෙනුත් මගෙන් බාහිර පරිසරයට කුමන හෝ කාර්යයක් වෙන්නට ඕනේ ඒ නිසා අවමතරමේ Tamanට ඵල ප්‍රයෝජනයක් නැති වුණත් කමක් නැහැ. අනාගතයට සුභ සිද්ධියක් ඇති වෙනවා නම් පැලයක් හිටවන්. ඒ පැලෙන් ඇතිවන්නා වූ කොළ, ගෙඩි, මල්, පොතු අනාගත ලෝකයට කුමන හෝ ආකාරයකට ඵලදායක බවට පත් වේවි. මම සරල උදාහරණයක් පමණයි කිව්වේ. ඒ හින්දා මේ උතුම් ලෞතර දහම ලෞතර සුවේ කියන නිවන කරා යොමු වන්නට නම් පළමුවෙන් ඔබේ ජීවිතයේ නිර්වෘල් බවට පත් වෙන්නට ඕනි. සංසුන් වෙන්නට ඕනි. සම්මා සතියටපත් වුණොත් තමයි සම්මා සමාධියට ලක් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා නිර්වෘල්, නිර්හස් මනසක් බවට පත් කරගන්න. ඒ පත් කරගන්නකොට අපට අපේ ජීවිතයේ දිහා දකින්න ඒ ඥානෙ පහළ වෙනවා. ඒ ඥානෙ පහළ වෙන විට Tamanට මේ සසර දුක කොච්චර තියෙනවද ජීවිත අවබෝධය හොඳට ලැබෙනවා. ජීවිතය අර්ථාන්විතද අර්ථ විරහිතද කියලා තීරණය කරන්න. එතකොට ඔබේ ජීවිතය මේ ලෝකේ ගතවන්නේ එක්තරා නිමේෂයක් පමණයි. මේ ලෝකයට අපි පිවිසුණු දාසිත ගත කරන ජීවිතය අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් ජීවත් වන්නේ නැහැ දිව්‍ය ලෝක එහෙම නැත්නම් අපාගත ජීවිත වගේ බොහොම කෙටි කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒ කෙටි කාලය තුලදී අපට සක්‍රීයව ක්‍රියා කරන්න ලැබෙන්නේ ඊටත් වඩා කෙටි කාලයක්. ඒ නිසා ඔන්න ඔය කෙටි කාලය තුළ රටට, ලෝකයට, සමාජයට, ඔබෙන් බාහිර පරිසරයට සතුට දැනෙන දෙයක් කරන්න. සමාජයට අහිත පිණිස වන්නා වූ වාචික වැරැද්දක්වත් කේලාම් කීම් බොරු කීම් වගේ දේවල් රැවටීම් වගේ දේවල් ඒවා කිසිසේත් කරන්න හදන්න එපා. ඒවා යම් දවසක ඔබට වැටහෙනවා නම් අහවල් කාලයේ අහවල් ජීවිත අවධියේදී මේ වගේ කළා කියලා එදාට පසුතැවීමක් වන්නේ. මරණයට පත්වන විටත් සමහරට ඒ කාරණාව සිහිපත් වුණොත් එහෙම ඊළඟට ලබන උත්පත්තිය යහපත්යයි සිතන්නට එපා. ඒ අයහපත් උත්පත්තියක් ලැබෙනවා නම් ඒක තමයි අපාය කියලා කියන්නේ. එහෙනම් ජීවිතය අපායක් බවට පත් කරගන්නේ අපාය බවට පත්වන්නේ වෙනත් කෙනෙක් නිසා නොවේ Taman නිසාම කියන එක සිහියේ තබාගෙන මේ උතුම් දහමට අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගත්තොත් අපට පුළුවන්කම තිබෙනවා යහපත් වූ මනසකින් කරනු ලබන්නා වූ කටයුතු වලින් අපේ ජීවිතයේ සංවර්ධනය වෙනවා වගේම ලෝකයට සංවර්ධනයක් ලබා දෙන්න සමාජයට සංවර්ධනයක් ලබා දෙන්න බාහිර පුද්ගල පරිසරයේ සංවර්ධනය කරන්න. එතකොට තමයි ඔබේ ජීවිතේ වටිනාකමක් ලැබෙන්නේ. ඒ නිසා ඒ වටිනා ජීවිතය ඔබ ළඟ තිබෙනවා ඔබේ තිබෙන දුර්වලතාවයේ සමහර විට හඳුනගෙන නැහැ. ඒ වටිනාකම ඉදිරියට අරගෙන නැහැ. එහෙනම් අරගන්නට බැරි වුණා නම් ඔන්න ඔබේ ජීවිතයට පියවරක් තබන්නට පුළුවන්. හෙටින් පසුව මේ ලෝකයට මම ඵලදායි වැඩදායි යහපත් පුද්ගලෙක් බවට පත් වෙනවායි කියලා. එතකොට එය ආගමක් විදිහට නෙමෙයි උතුම් ලෞතර ධර්මයට බෞද්ධ දර්ශනයට අනුව සිතලා බලන්න මේ ලෝකයේ උතුම් මිනිසෙක් බවට පත්වන්නට ඔබ ක්‍රියාකාරී පුද්ගලෙක් බවට පත් වුණා කියන සැනසීමෙන් යුක්තව ජීවිතයේ අවසාන භාගයේ ගත කරන්නට හැකියාව ලැබෙනවා ඇති. ඒ නිසා ඒ දහම් පණිවිඩයත් සමගින් මේ ධර්ම දේශනාව අවසන් කරන්නටයි මගේ බලාපොරොත්තුව. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන මේ ශ්‍රාවක සදහැවත් පින්නතුන් සියලු දෙනා මෙය අපට ප්‍රාර්ථනාවන් ගොඩනංවන්නට පුළුවන්. අපෙන් මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව වාසය කරන අයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ඔබට මේ ජීවිතය වෙනුවෙන් ආශිර්වාදයක් සලසා ගන්නටත් සියලු දෙවියන්ට මේ පින් ලැබේවා දෙවියෝ මේ පින් ලබාගෙන දිවසප වඩා වර්ධනය කරගනිත්වා සතුටටපත් වේවා දායක පින්වත් ඔබ සියලු දෙනාටම ශ්‍රාවක පින්වත් හැම දෙනාටම උතුම් නිදුක් නිරෝගී සම්පත් උදා වේවා සතුටින් සැනසුමින් ඔබලාගේ ජීවිත ශාන්තියටපත් වේවා ලෞකික වශයෙන් ජීවිතයක දියුණුව සාර්ථකත්වය උදා වෙනවා වගේම ලෝකෝත්තරමේ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ සසර දුක් කෙලවර කොට ලබන උතුම් නිවන් පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආතා සට්ඨා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං ධර්ම ශ්‍රවණානිසංසයෙන් ඔබටත් මටත් අප හැම දිනාටම එකම සද්ධර්ම මණ්ඩලයකදී උතුම් නිවන් සම්පත්තිය හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්මදේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ දෙගල්දොරුව රාජමහා විහාර වාසී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආචාර්ය කුණ්ඩසාලේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දෙක කලාපයේ ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය වටගමුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මදේශනා පැවැත් වූ පින්වත් දේශකයන් වහන්සේට පින්වත්නි අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ජාතික ගුවන් විදුලිය ඔස්සේ ඔබටත් දායකත්ව ධර්මදේශනා සඳහා එක්විය හැකියි. ඒ වගේම මෙම ධර්මදේශනාවන්ගේ සංයුක්ත තැති ලබා ගැනීමට කතා කරන්න ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය වෙත අංශ ප්‍රධානී උපාලි මාරසිංහ දුරකථන අංකය 0761 967යි 3යි 962 0761 967යි 3යි 962 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි